අද මේ භාවනා පන්තියේ දෙවන දවසේ එමෙත්තා මේ භාවනා පිළිබඳ මූලික කර්මවල සරල ධර්ම දේශනා කීපයක් මේකට අනිවාර්යෙන්ම සිදු වෙනවා. පටන් ගන්න අවබෝධයක් ඇති ඇයට අර පළමුවෙන්ම කරන ලබන ධර්ම දේශනා කීපය සමහර විට එතරම් ඒක නවන්නට පුළුවන් මොකද ඒ සම්බන්ධ කරන්නේ ඒකේ වෙනත් භවනා පන්තියක් ආරම්භ කරන විට භවනා පිළිබඳ අරණ කරුණු අදලා භවනාවට අදාළ කරුණ සම්බන්ධයෙන් දේශනා කීපයක් පවත්වන්නට වෙනවා අප මේ සංස්ථාවේ ඉදිරියට ප්‍රකාශ කළේ මේ දෙනවත් අයට භාවනාව පිළිබඳ සරල හඳුන්වා දීම පිළිබඳව කෙටි දේශනාවක්. අද අප කතා කිරීමට අදහස් කරන්නේ භාවනාව පිළිබඳ භාවනාවට අදාළ වන සප්පායවත් එකතර සම්බන්ධ පිළිබඳවත් භාවනාවට අනිත්‍යකරේවත් පරිපෝෂ කර ධර්ම පිළිබඳව එලෙසින්ම භාවනා කරන විට ප්‍රායෝගික වශයෙන් අමුවේ ඇති විවිධ ගැටලු සහ එම විවිධ ගැටලු निराකරණය කරගත යුතු ආකාරය පිළිබඳව සරල කරුණු කිහිපයක් තමා අද ඉදිරිපත් වීමට අපාදන කරන්නේ. සාමාන්‍යයෙන් භාවනා කරන විට භාවනාවට පරිපෝෂ කර ධර්ම පිළිබඳව ඒවා ඈත් කරගෙන භාවනා කිරීම ඉතාමත් සුදුසුසේ සාර්ථක ප්‍රතිඵල <clears throat> ගැනීමට හැකිවන්නේ අන්න ඒ විදිහ පමණයි. දැන් ඔය විසුද්ධි මාර්ගය වැනි පොත්පත් වල දක්වා තිබෙනවා ධම්ම පරිපෝධ ධර්ම කියලා මේ භාවනාවට පරිපෝධ කරවල වූ ධර්ම 10ක්. ඒ අතුරින් මේ දීපින්වත් අයට හේතු වෙන පරිපෝධ කර ධර්ම ටිකක් අවබෝධ කරගෙන ඒ පරිපෝධ කර ධර්මයන්ගෙන් සිත මුදා ගැනීම කළ යුතුම කාර්යයක්. ඒ ප්‍රධාන එකක් තමයි මේ භාවනාව කිරීමට තමයි සුදුසු ස්ථානයක් නැති වෙන පළවෙනිම පරිබෝධක ධර්මය. සද්ද බද්ද තිබෙනවා නම් ඇති නඳුරු වතුරු තිබෙනවා නම් ප්‍රශ්නේ අධික නම් මේ ආදී සීලාකාරී ස්ථානයක් ආධුනිකයක් වශයෙන් භාවනාව පටන් ගන්නා යෝගාවචරයේට සුදුසු නැහැ. භාවනාව දිනු යෝගාවචරයේට නම් සද්ද බද්ද තිබෙනවත් භාවනා කරගෙන යන්නත් පුළුවන්. නිසා මේ පරිබෝධ කර ධර්මයෙන් පිට ඈත් කරගන්නට යෝගාවචරය කියන්නේ භවනා කරන ලබන පුද්ගලයා කටයුතු කරන්නට ඕන. ඊළඟ පරිබෝධ කර ධර්මයේ තමයි මේ ජීවිතින් මත්යට බලපාන සංවා ඇසුරු කරන සමාගයේ නිවසේ සිටින අය හෝ සමාගයේ යාළුවන් මිත්‍රාදීන් හෝ නැත්නම් සමා යටතේ ජීවය කරන අය හෝ අන්න එවැනි ආශ්‍රය කරන ලබන අයගේ ඇසුර බොහෝ දෙනෙක් භාවනාවට හිතකලන්දමින් කතා බහ කරන්නේ භාවනාවට උනාය උනන්දු කරගෙන සඳහා යමක් ප්‍රකාශ කරන්නේ බොහෝ තැන්වල භාවනාවට විරුද්ධ අදහස් ප්‍රකාශ කරන වචන තමයි නිතර නිතර අසන්නට ලැබෙන්නේ. දැන් කාලේ භාවනා කරගන්නේ දැන් මේ තරුණ කාලේ භාවනා කිරීම අවශ්‍ය නැහැ. මේ කාලේ නිවන් යන්නට බෑ මේ ආදී විවිධ අදහස් කරන පුද්ගලයන්ගේ අදහස් ඒ වචන අපට ඇදෙන විට එසේ මේ වචන වලට අපි අනුසන්දී ඒවන්ව කටයුතු කළොත් ඇත්ත වශයෙන්ම අපගේ භාවනාව ඒකම නතරවන්නට පුළුවන් මේකත් පරිපෝධ කළ ධර්මයක්. ඒ කෙනෙකුට ඈඩ් කරගන්න ඕනේ එවැනි වචන අපට අසන්නට ලැබුණත් ඒවා අපට හිතතර වූ යෝග්‍ය වූ වචන නෙවෙයි ඒවා අපගේ අයහපත සඳහා පවත්වන ලබන කරන ලබන වචන කියලා හිතාගෙන ඒවා නොසලකා හරින්නට ඕනේ එවැනි අහිතතර වචන එවැනි අහිතතර කතා ඊළඟ පරිපූර්ණතර ධර්මයක් තමයි මේ යෝගාමයේ ජීවිතවත් ඇයට නිතර නිතරම කාර්ය බහුලභාවයක් තිබෙනවා මේ කාර්ය බහුලභාවය බොහෝ විද බහදා භාවනාවට පරිපූර්ණයක් වෙනවා මේ ජීවිතවත් ඇයට සමාගයේ වැඩ සමාගයේ දෝදරුවන්ගේ සහෝදර සහෝදරයන්ගේ වැඩ ඥාති මිත්‍රාදීන්ගේ වැඩ නොයෙකුත් සමාජමයන් ආදී කර්තව්‍යයන් බොහෝමයක් කිරීමට සිදු වෙනවා භාවනා කරන්නට වාඩි වෙන විට මේ සියලුම බාහිර වැඩගෙන තිබෙන අදහස සිතින් අයින් කරලා භවනා භවනා කරන්නට වාඩි වන්නට ඕන. ඉතින් නැතුව භවනා පටන් ගත්තාට පසුව මද වේලාවක් යන විට මට මේ වැඩේ කරන්න තියෙනවා මේ ගමනේ යන්න තියෙනවා ආදී වශයෙන් විවිධ සිතිවිලි භවනා කරන කාලය තුළදී සිත තුළින් මතුවන්නට පටන් ගන්නවා. මේක විශාල පහදාවක් භවනාවක්. එවැනි අදහස් භාවනා කරන විට සිතට නැගී යනවනම් ඒ වහාම සිත මුදවා ගත යුතුයි. විශේෂයෙන්ම භාවනා කරන පටන් ගන්නට ප්‍රථමයෙන් කල්පනා කරන්න ඕනේ අපි මේ යන්නේ මේ කාලය තුළ භාවනා කිරීමට විනා වෙනත් සත්‍යයන් සිදු කිරීමට නොවේ කියලා. භවනා කරන කාලය තුළදී එවැනි අත්පත්යකට නැගී යන විට දැන් මම මේ භවනා කරන කාලේ මේවා ගැන සිත සිතා සිටියේ කාලේ නොවේ කියලා වහාම ඒකෙද මුදවා ගන්න ඕනේ නැත්නම් තමා නොදැනුවත්ම ඒ කළ යුතු නැතිවීමට ඇති වැඩ ගැන සිත සිතා කාලය ගත කරන්නට සිදුවෙනවා මේකත් එක්තරා පරිපෝෂක ධර්මයක්. තව පරිපෝෂක ධර්මයක් තමයි මේ භාවනා කරන ඒ දිනවත් අයට විශේෂයෙන් බලපාන රෝගාබාධ පිළිබඳ පරිබෝධය. ඒ කියන්නේ සමහර රෝග තියෙනවා භාවනා කරනකොට වැඩි වෙන රෝග. සමහර රෝග පීඩා තියෙන භාවනා කිරීම තුළින් සුවපත් කළ හැකි රෝග. බොහෝ යෝගාවචරී කර්ම සිරතෝ සිත්නේ ශරීරයේ දර්ශනීය ප්‍රතිය දැන්නාට පසු දැන් ඉතින් අද අවසනයේයි භාවනා කරන්නට බෑ කියලා කාලය නතර කරනවා භාවනාව අත්හරිනවා. දෙකේ හොඳ වුණාට පස්සෙවත් දැන් ඉතින් දෙකේ හොඳ වුණා විතරයි දැන් භාවනා කරන්න තරම් ප්‍රාණී මගේ සාරීරිකතාව කියමුද නැහැ. මේ ආදී වශයෙන් විවිධ සමාවට කරුණ ඉදිරිපත් කරගන්නේ භාවනාව අත්හරිනවා. රෝග පීඩාදී තුනේ භාවනාවට යම් කිසි පරිපෝදයක් නොවන ආකාර රෝග පීඩා තිබෙනවා. මේ රූප පීඩා මැදියේ උවත් භවනාව කිරීම භවනා කිරීම සදසේ. කෙසේ වෙතත් අර ඒ රෝග පීඩා වැඩි වෙනවා නම් භවනා කිරීම කරන ක්‍රීම නිසා ඒ කාලය තුළදී භවනා නොකර සිටීමයි සුදුසු රෝගේ නිවාරණය වෙන්නේ. එම නිසා මේ රෝග පීඩාවලදී පිළිපැදිය යුතු ආකාරයක් තියෙනවා ඒ අනුව පිළිපදින්න ඕනේ. බොහෝ දුරට යෝගාවචරයන්ට විශේෂයෙන්ම උත්සත් ජීවිත ගත කරන යෝගාවචරයන්ට භාවනා කරන්නට තිබෙන කාර්යයන් සීමිතයි ඊට අමතරව භාවනාව අඛණ්ඩ ලෙස කරගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ ඒකත් පරිබෝධ කර ගන්නවා. ඇත්තෙන්ම භාවනාවෙන් ජීවමක් ලැබීමට නම් ඒක නිරන්තරයෙන්ම කරන්නට ඕන අද වශයෙන් දවසකට පැය භාගයක් පැයක්වත් පමණ කාලයක් භාවනාව සඳහා වෙන් කර ගන්නට ඕන. සතියකට වරක් ඇවිල්ලා මෙතන පැයක් හෝ පැය දෙක තුනක් භාවනාවේ නිරතවීම තුළින් සාර්ථක ප්‍රතිඵල ඉක්මනින් කෙනෙකුට හෙලා ගන්නට නොහැකි වෙනවා. ඒ නිසා භාවනා කිරීම සඳහා සුදුසු කාලයක් අඩුමාත්‍රයෙන් පැය දෙකක්වත් දවසකට වෙන් කරගෙන ඒ කාලය තුළ භාවනා කිරීමට අසන්ද ලෙස භාවනා කිරීමට උත්සුක වන්නට ඕනේ. එසේ උත්සවයේ කටයුතු කරන යෝගාවචරයෙකුට භවනාමය පහසෙන් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වෙනවා. මේ ආදී විවිධ පරිපෝෂක කර ධර්මයන්ගෙන් සිට මුදවා ගැනීමට යෝගාවචරය සමත් වන්නට ඕන. භවනාමය දියුණුවක් ලැබීමට මේ අවශ්‍යම කාරණාවක්. එසේ පරිපෝෂක කර ධර්මයන්ගෙන් සිට මුදවාගෙන භවනාවට සත්‍යය වූ ඒ කියන්නේ හිතකරෝ ධර්මයන් ළඟා කර ගන්නට ඕනේ. පළවෙනිම හිත කරව ධර්මයේ තමයි භවනාව කිරීමට සුදුසු යෝග්‍ය වූ ස්ථානය. සද්දබද්ද අසු වදාන මේ නැති මතුරු දුරු නැති රත්නේ වදා නැති සමතේ දෝෂකත්වයෙන් පවතින යහපත් විසල පරිසරයක් භවනාවට ඉතාමත් හිතකර වෙනවා. එවැනි පරිසරයක් සමහර විට සමහර අයට තෝරා ගැනීම අපහසු වෙනවා තමාගේ වටා පිටාව නිසා තමා ඉගෙන ස්ථානය නිසා. මේ අය විශේෂයෙන්ම කල්පනා කරගන්න ඕන තමා සිටින ස්ථානයේ තමාගේ නිවසම සුදුසු ස්ථානයක් කරගත යුතුයි. ඒ සඳහා කරන්නට පිළිගන්නේ අර සත්‍යපත් අඩු නිසල ඒ වගේම රත්නේ අඩු කාලයක් තියෙන ඒ කාලයේ භවනා සඳහා තෝරා ගන්න ඕනේ. විශේෂයෙන්ම පාන්දර 4ට 5ට නැත්නම් 3යි 5යි අතර තුන කාලය තුළදී සමාහට අවදි වන්නට පුළුවන් නම් අන් අය නිදාගෙන සිටිනවා සබ්ද බද්ධ අඩුයි. වාග්මී වාදී පිළිස්සෙයි ඒ වගේම නිසසල වාතාවරණයක් පවතින්නේ මේ කාලයේ සාමත්ම සුදුසුකම් භාවනා කරන්නට අන්න ඒ කාලයේ හෝ එවැනි සුදුසු කාලයක් තෝරාගත ඔබත් එම මේ සත්‍යය කරූ ධර්මයේ භාවනා කිරීමට පිටකර ස්ථාන උත්සාහයෙන් මේ ප්‍රශ්නය අපට විසඳා ගන්නට පුළුවන් වෙනවා. ඊළඟ භාවනාවට පිටකර ධර්මයේ තමයි ආහාර සත්‍යය. භවනා කරන දවසේදී විශේෂයෙන් කියන විශේෂයෙන්ම දැනගන්න ඕනේ භවනාට සුසු ආහාරයක් ගැනීම ගැනීමද අධික වූ ආහාරයක් සනු ආහාරයක් බර වූ ආහාරයක් දක්වාට පසුව නිසි පරිදි භවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවන ආකාරයෙන් භවනා කරන්නට බෑ ඒ නිසා සියම ප්‍රණීතෝ අමනකගත් ආහාර වේලාවක් වේලාවක් සිටීම ඉතාමත්ම අවශ්‍ය කාරණාවක් මේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට බලාපොරොත්තු වන යෝගාවචරයන් මේ ආහාර සප්පාය කියන කරුණත් නගා කර ගැනීම ඉතාමත් සුදුසුයි. මේ ධාමතරෝ අපි ආශ්‍රය කරන්න ඕනේ භාවනාවට අතහිත දෙන භාවනාව ගැන යහපතක්ම කතා කරන භාවනාව පිළිබඳ මොකක්ම කියන අයගේ ආශ්‍රය අපිට අපේ භවනාවේ ඈත් කරන අය නෙමෙයි අපේ භවනාවට යොමු කරන අය මේ අයගේ ආශ්‍රය කල්යාණ මිත්‍ර සම්පත්තිය දීීමත් ඉතාමත් නැගිටබරෝ සප්පාය ධර්මයක් මේක අමතර අපි කරන ලබන කතා බහ බොහෝ විට භවනා කරන අපේ යෝගාවචරයට තිබෙන ඉතාමත්ම ප්‍රබලම පරිපෝෂණය තමයි මේ කතාව කතා කිරීම භාවනාවට බාධක පිළියක් ඇත්ත වශයෙන්ම කතා බහ නොකර පුළුවන් තරම් කතා සීමා කර භාවනා කරන කාලයේ තුළ මුසල සමාගයේ වැඩ කටයුතු කර ගැනීමට යෝගාවචරය උත්සවන්නට ඕන. අවශ්‍ය අවස්ථාවකදී පමණක් ධර්ම කරුණක් භාවනාවට අදාළ දෙයක් පමණක් ගැන කතා බහ කිරීමයි සුදුසු නිෂ්පල වචන සම්පප්පලාපක කතා කරමින් භාවනා කරන ලබන කාලේ අපතේ යන යෝගාවචරයට පහසියෙන් ඉක්මනින් ප්‍රතිඵල ගන්නට හැකි වෙනවා. එනිසා අපි ප්‍රවේශම් වන්නට ඕන විශේෂම භාවනා කරන දින කාලය තුළදී සතර කණින් ඈත් වෙලා පුදුමන් තරම් මුනිමත රකින්න සමාගයේ භාවනා කර්තව්‍ය සිදු කරන්නට කතා කරන්නට වෙනත් කාලවල තිබෙන ඒ කාලවල තුළදී කතා බහේ නිරත වීමට පුළුවන්කම ලැබෙනවා. මේ ආදී වශයෙන් භාවනාවට හිතකරෝ සප්පායෝ ධර්මයන් තමා ලංකර ගන්නට ඕනේ. එසේ ලං කරගෙන භාවනා කරන ලබන යෝගාවචරයාට භාවනා කරගෙන යන අවස්ථාවේදී ජයගත යුතු කාරණා හතරක් තිබෙනවා. ඒ කාරණා හතර ජයගන්නේ නැතුව භාවනාව දියුණු කරගන්නට බෑ. ඒවා මේ සාධනික වශයෙන් කියන දේශනා මේ ආධුනික භාවනාව කරන ආධුනිකයන් ප්‍රයෝගය කරන දේශනා ගැඹුරු සමන් මත ඇති අය මේ මෙතරම් ප්‍රයෝජන නොවන්නට පුළුවන් කෙසේ වුණත් උපේක්ෂිත වේවා අසාගෙන සිටින්න. භාවනා කරගෙන යන විට ජයගතිය යුතු කාරණා හතරක් තමයි පළවෙනි එක විතක්ක ජයග්‍රහණය. දෙවෙනි ජයගතිය යුතු කාරණා සංකාරණාව තමයි වේදනා ජයග්‍රහණය. තුන්වෙනි එක තමයි සීල මිත්‍ර විධිමත ජයගන්න ආකාරය. හතරවෙනි එක තමයි ක්ලේශ ජයග්‍රහණය විශේෂයෙන්ම ජීවන ධර්මයන් ජයගන්න ආකාරය. විශේෂයෙන්ම භවනා කරන්නට පටන් ගන්නා යෝගාවචරයට භවනාවේදී හමුවන පළම පළම වෙනම පරිපෝධ කර නැත්නම් ගැටලුව තමයි මේ සිත් නොයෙක් කරුණු කරා භවනා දුවන්නට පටන් ගන්න හැට සමාධියේ භවනා ආරම්භණය නැතිද පවත්වා ගන්නට නැති බව. ඇත්තෙන්ම සාමාන්‍ය සිතේ ස්වરૂපය විවිධ අරමුණු කරා නිරන්තරයෙන්ම සමන් කිරීම එසේ විවිධ අරමුණු කරා ගමන් කරමින් තිබුණ සිතට එක වැඩම අපි අනකලාට මහාම සමාධිමත් යම් කියලා හිත ඒද සමන ස්වභාවයක් දක්වන්නේ පිටේ ස්වરૂපයේ පිටේ ස්වභාවය විවිධ ආරම්මණයන් ඔස්සේ බකබහා දිව දිගේ යන්නේ. මේක පුරුද්ද. එමෙන්සා මේ පුරුද්ද භාවනා කරන්නට පටන්ගත් ආධුනික යෝගාවචරයන්ට විසාසන පරිපෝෂක ධර්මයන් ගැටලුවක් බවට පත් වෙනවා. මේ ගැටලුව නිරාකරණය කරගන්න ඕනේ සමත භාවනා කරන අයෝ ඒ වගේම විපස්සනා භාවනා කරන අය. සමත භාවනා කරමින් සමාධිමත් සිතක් ඇති කරගන්න බලාපොරොත්තු වෙන යෝගාවචරයාට මේ සිත පිටයන්නේට ඇත්ත වශයෙන්ම විශාල ගැටලුවක් වෙනවා. විදර්ශනා කරන යෝගාවචරයේ තුනක් සිත පිටයන කිසිසේත්ම සුදුසු නැහැ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල එම නිසා ලබා ගන්නට බෑ බුදුරජාණන් වහන්සේ පෙන්වන කොට වදාළා තිබෙන්නේ සමාහිතෝ කිච්චේ දෙක්ඛෝ යතා ගෝතම් පජානාති කියලා පාඩයක් සමාධිමත් එකක් ඇති කෙනෙකුට තමයි මහණෙනි මේ යතා ගෝතේ පජානාති ඇත්ත ඇත්ත කියන දකින්නට පුළුවන් වන්නේ කියලා විදර්ශනා භාවනාව තුළින් අප බලාපොරොත්තු වෙන්නේ මේ පංචස්කන් ලෝකයේ ඇත්ත ඇතිසකින් දැකීමට ඒකට සමාධිමත් එකක් අවශ්‍ය වෙනවා. හිත නොඑක කාරණාන කරා දුවගෙන යනවා නම් අපිට ඒ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ. මේක කොහොමද අපි ණයගත යුත්තේ වන්නේ? මේ ගැටලුව කොහොමද අපි निराකරණය කරගත යුතු වන්නේ? ඒක සෑම යෝගාවචරයෙන්ම දැනගෙන ඒ ගැන කටයුතු කරන්නට ඕනේ. භාවනාවෙන් දිනුවක් බලාපොරොත්තු වෙනවා නම් එතකොට ඒ සඳහා ඉතාමත් මසුදුසේ භාවනා කිරීමට මූලික කර්මස්ථානයක් තෝරා ගන්නට පෙර පරිකර්ම වචනයයි හඳුන්වනු ලබන වචනයක් භාවනාවට උපයෝගී කරගන්න පරිකර්ම වචනය කියන්නේ භාවනා කිරීමට සුදුසු බිම සකස් කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකි වචනයක්. විවිධ ආගම්වල විවිධ වචන මේ සඳහා යොදාගෙන තිබෙනවා. සෑම ආගමකම වගේ පරිකර්ම වචන භාවිතා කරනවා. අපේ තාපීයේ විදා මේ හැද ප්‍රකාශ කරන්නට කැසි ආනාපාන සති භාවනාව කිරීමට පටන් ගන්නට ප්‍රථමයෙන් බුද්ධෝ ධම්මෝ සංඝෝ බුද්ධෝ ධම්මෝ සංඝෝ මේ ආදී වශයෙන් නැවත නැවත ඥානි පහළක් පමණ කාලයක් තුළ සිතන්නේ මේ මෙතන යුද සිත වෙන ආරම්භ කරලා දුවන එක නතර වෙනවයේ ඉතින් අතර වූවාට පසුව ධම්මෝ සංඝෝ කියන එක පිටියම අවශ්‍ය නැතේ ඊට පසුව බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ පමණක් නැවත නැවත සිහිපත් කරන්නේ කියලා. මේක පරිකර්ම වචනයක්. භාවනාවෙන් පිට මේ කර්ම කරා යන්නේක වළක්වාගෙන භවනාදී අරමුණේ භවනාවට ගන්නවා අරමුණේ පිට පැවැත්මට උපකාර කුරිය හැකි උපකාර උපකාර ලබාගත හැකි පරිසම් වචනයක් මේ බුද්ධෝ කියන වචනේ ඒ නැවත නැවත දීපත් කරන විට සිත පිට යන එක බොහෝ දුරට අතර වෙනවා මේ සිත පිට යන එක නතර වීම අපි කරන ලබන මූලික කර්මස්ථානයේ සිත මෙහෙවීමට මෙහෙවීම උපකාර වෙනවා මේ විදිහට පරිසං වචනයක් භාවිතා කිරීම තුළින් හිත පිට යාම වළක්වා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එසේ නැත්නම් ප්‍රාණාපාන සති භාවනා වෙන භාවනාවක් කරන විට ඒ මූලික වශයෙන් ආධිනිකයන්ට මූලික භාවනාව කොන්දබන ආත්මික යෝගාවචයන් කරන්නට පුළුවන්. ආස්වාස්වාස්වාස් දිහා බලන විට මාර්ග වෙන පොත්පත්වල දක්වන පරිදි ගණන් කිරීමේ ක්‍රමයක් අනුගමනය කිරීම. ඒ කියන්නේ ආනාපානේ ආස්වාස්වාස්යන් කරගෙන භාවනා කරනවා ආස්වාදයේ නිමවන තෙක් එකේ සිට 10 දක්වා ගන්න පහත නොවැඩවන තේ සහ 10ට නොවැඩි වෙන තේ 1 2 3 4 5 6 මේ ආදී වශයෙන් ආස්වාදයේ නිමවනකම් ගණනවන්න බැයි පහත අඩු වෙනකම් හොඳ නැති බවත් 10ට වැඩි නොවන්නකම් නොවේ වැඩි නොවේ බවත් කලින් බවසේ දක්වත් වෙන පොත්පත්වල ළමයට වැඩි වන්නත් හොඳ නැහැ පහට අඩු වන්නත් හොඳ නැහැ කියන්නේ. ඒ වගේ සාස්ත්‍රාස කරනකොට දේශයෙන් ගණන් කරලා භාවනා කරනවා නම් අර හිත පිට අනේක තරමතුරට වලකා ගන්නට පුළුවන්. අර පරිකම් වචන වශයෙන් ඒ වචනයක් පුදා ගැනීමෙන් නැත්නම් මෙවැනි ගමන කිරීමක් ගැනීමෙන් ඒ ආදී විවිධ ක්‍රම අනුගමනය කිරීම තුළින් පුළුවන්කම ලැබෙනවා අර භාවනා අරමුණේ නැතික පවත්වා ගන්නට. මේකට විශේෂ ඡන්දයක්, විශේෂ කැමැත්තක්, විශේෂ අධිෂ්ඨානයක්, යුක්ත ශක්තියක් තිබෙන්නට ඕනේ. මේ විවිධ අරමුණු කරා සිත යන්නට දෙන්නේ මම මගේ භවනා ආරම්භණය වන සිට පවත්නවා කියලා දැඩි අධිෂ්ඨානයකින් යුතුව දැඩි ඉවසීමකින් යුතුව කටයුතු කිරීම ඉතාමත් සුදුසු වෙනවා. මා දන්නා යෝගාවචේ අපිට ප්‍රකාශ කළ ආනාපාන සති භාවනා කරන විට ආස්වාද ප්‍රාස්වාදයෙන් පිට පිට යන උට උරු කරන්නේ කොහොමද කියලා මට කියවා නෑ නෑ ඒක නෙවෙයි මේකයි කියලා ඒ කියන්නේ ඒ ක්‍රියාවෙන් භාවිත යන සිතිවිලි මේක කියන්නේ ආස්වාද පාස්වාද ආරම්භය. නෑ නෑ ඒක නෙවෙයි මේකේ කියලා බලන්න තිබෙන ආස්වාද පාස්වාදයේ දෙකන්නට ඕ පුරුදුනා ඊට පස්සේ ඕ ආස්වාද පාස්වාද භාවනාව තුළින් ආනාපාන භාවනාව තුළින් සාර්ථක ප්‍රතිඵල ඉක්මනින්ම ලබාගත්තා. තවත් යෝගාවචරයක් අපිට ප්‍රකාශ කළා මේ හිත වේගින් පිටියනකොට අරමුණේ සිට පවත්වාගෙන යන්න බැරි වෙන විට ඕ නිකම්ම බුද්ධාසන්නං ගච්ඡාමි ධම්මසන්නං ගච්ඡාමි සංඝසන්නං ගච්ඡාමි කියලා සිහිපත් කරනවා කියන්නේ. මේව සිහිපත් කරන නිසා සිත පිට යන එක නතර වෙලා කුසල සිතක් පහළවන නිසා පහසෙන්ම සිත පිට යන එක බලපාගෙන භවනා ආරම්භණය වෙන සිත පවත්වාගෙන යන්නට ඔහුට හැකියාව ලැබුණා. මේ ආදී විවිධ ආකාරයෙන් භාවනාවේ සිට භාවනා කරන පිටේම ලබන සිට භාවනා ආරම්භණය කරාම නැවත නැවත ඉදිරියට දීමට නැවත නැවත භාවනා ආරම්භණයම සිට නැගීමට උත්සාහ ගන්නට ඕනේ යෝගාවචරයන් විසින්. සමහර කෙනෙකුට සමහර යෝගාවචරයන්ට එක් එක් භවනා කරන සමහර භවනා කරන කිසිම සුදුසු වන්නේ නැහැ. මේ භවනා කරන යෝගාවචරයන්ගේ විවිධ චරිත තියෙනවා. ඒ චරිත ලක්ෂණ වලට අනුකූලව භවනා කරන හොරා ගන්නට ඕනේ. දැන් උදාහරණයක දානහාපාන සති භාවනාවත් ඒක තමයි යෝගාවචරයන්ටම සුදුසු භාවනාවක් නෙවෙයි. කෙනෙකුට ඒක හරි සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන්. තව කෙනෙකුට ඒක සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට බෑ. එම නිසා සමාගයේ ශරීරයට අනුකූල වූ සුදුසු භාවනා ක්‍රමයක් ඒ කර්මස්ථාන දෙන යෝගාවචර භික්ෂුන් වහන්සේ නැත්නම් කර්මස්ථානාචාර්යයන් විතපොත් ලබා ගැනීම ඉතාමත් සුදුසු වෙනවා ඒ සිත් කියන්නේ ඒක වළක්වා ගැනීමට බොහෝ විට මේ සාහිත්‍ය වශයෙන් කතා කරන එක සම්මහර චරිත තියෙනවා ප්‍රාදයෙන් බරිත වූ චරිත නිරන්තරයෙන්ම ලාභසිතින් ජීවිතයට ගලාගෙන යන චරිත. එවැනි කාම චරිත තියෙන යෝගාවචරයන්ට ඔය මෛත්‍රී භාවනාවෙන් එකක් ඉස්සේ සුදුසුවන්නේ ඒ දෙන්නේ දෙකක් ගන්නට බෑ. ඒ ඇයි සුදුසු පිළිකුල් භාවනාවෙන් භාවනාවක්. නැත්නම් සත්‍යාසුපේ වැනි භාවනාවක් නැත්නම් සහත්මනිකාර වෙන භාවනාවක් මේ භාවනාවක් තුළින් පහසෙන් සිදුවෙන කරගන්න පුළුවන් වෙනවා ඒක නිසා සමාජ කැමැති ආකාර භාවනා අරමුණ නෙවේ සමාජ සුදුසු සමාජ ගෝචර වෙන භාවනා ආරම්භනේ තෝරාගත්තාට පසුව පහසෙන් සිට එකතු කරගන්නට හැකියාව ලැබෙනවා නිරන්තරයෙන්ම කිසිම කාර්යයක් නම් දීර්ඝ කාලයක් නම් ඔහුට අර පිළිකුල් භාවනාව කෙරෙහි ගැළපෙන භාවනාවක් නෙවෙයි. ඒක කරන්නට කරන්න පිට තව තවත් පිට යන්න පටන් ගන්නවා. එමෙන්සා නිරන්තරයෙන්ම ඉපෙන චරිතය සමාධිය සහගත චරිතයක සමන්නාල පුද්ගලයෙක්න සමායක ගන්නවා සමාධෝසෝලාගත යුත්තේ මෛත්‍රී භාවනාව වැනි එකක් මූලික කර්මස්ථානයේ වශයෙන් නැත්තම් කරුණා භාවනාවෙන් භාවනාවක්. එනිදී අර චිත්ත පිටියනක වළක්වා ගැනීමද සුදුසු කර්මස්ථානයේ තෝරා ගැනීම නිසා පහසෙන් හැකියාව අත්දෙනවා. සම්මාර යෝගාවචර වෙනවා. දීර්ඝ අධික යෝගාවචර දීර්ඝ චක්‍රයක් තියෙන අය. සමහර අය කියන පිටක්කයි මේ කරුණ කරා නිරන්තරයෙන් මෙතන මේක ස්වභාවයෙන්ම ඔවුන්ගේ ස්වභාවික තත්ත්වයක්. එවැනි විකල්පකාරීයන්ට ආනාපාන සතිය සුදුසුයි කියලා බුදුසයන්න් වහන්සේ දෙන්නම් කොට වදාළා තිබෙනවා. මේ ආදී වශයෙන් විවිධ කාර්යික තියෙන සමාජයේ සංස්ථාන තුළ එක එක යෝගාවචරයේ සංස්ථානයේ තුළ චරිත තියෙනවා දේශ චරිත තියෙනවා සමහරයි නෝම චරිත සමහරයි විචර්තනය කරනු කරා සිට දුවන චරිත සමහරයි සත්‍තව චරිත සත්‍තව අධිකයි එවැනි සත්‍තව අධික පුද්ගලයෙකුට ඉතාම සුදු වෙනවා බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ වැනි භාවනාවක් මූලික කර්මස්ථානයේ සිහිනුමට ප්‍රථමයෙන් වැඩි වේලාවක් ප්‍රගුණ කිරීම මේ ආදී වශයෙන් සුදුසු අන්දමින් කටයුතු කිරීම නිසා සුදුසු භාවනා කර්මස්ථානයක් තෝරා ගැනීම නිසා අර භාවනාව තුළින් සිත පිටියනේක බොහෝ දුරට බලකා ගන්නට පුළුවන් මේක ගැස් ගමනයම කළ යුතුයි. විතක්ක ගැස් ගමනේ භාවනාව තුළින් සෑම යෝගාවචරයෙන්ම අත්දැකිය යුතු ගැස් ගමනයක්. එහෙම නැතුව භාවනාව දියුණු කරගන්නට බෑ. ඒ හැම නිසා මේ කල්පනා කරන සමාගයේ සිට නේ ආරම්භණයක් කරලා භාවනා කරන විට දුර යනවා නම් ඒ භාවනා ආරම්භණය වෙනකොට පිළිගන්නට බැරි නම් ඒකට සුදුසු පිළිමයක් සුදුසු ආකාරයෙන් යොදන්නට ඕනේ සම්මා තෝරාගෙන ඇති භාවනා කර්මස්ථානයේ සුදුසු නැත්නම් ඒ කර්මස්ථාන දෙන ස්වාමීන් වහන්සේව නැත්නම් ඒ ජීවිතෙන් මාතයව හමුවේ ඒක සුදුසු ප්‍රතිපදාන සුදුසු භාවනා කර්මස්ථානය තෝරා ගන්නට ඕනේ විශේෂයෙන්ම නැත්නම් විවිධ අන්දමේ විවිධ අරමුණු කරා දෙත දුවන එක බලක්මනේ භවනා රම්මණයම හිත පරැසීමට බලවත් උත්සාහයක් බලවත් උනන්දුවක් ඇති කරගෙන ඒ සඳහා කටයුතු කරන්න ඕනේ ඒ සඳහා කටයුතු කිරීම සුදුසු වන්නට ඕන මේක මේ විචක්කයන් ජයග්‍රහණය කරන ආකාරය මේකට සම්බන්ධ තව කොටසක් තිබෙනවා මේ භවනා කරන්න පටන් ගන්න යෝගාවචරයන් භවනා වාඩි වෙච්ච ගමන් නම් ඉක්මනට ඉක්මනට ප්‍රතිඵල ගන්නට ඕනේ කියලා බලවත් උනන්දුවක් ඇති කරගන්නවා. අධික උනන්දුවක්. ඒ අධික බලවත් උනන්දුව යෝගයේ නිසා හිත නිසංසම් භාවයටපත් වෙනවා. අධික උද්වේගයේ නිසා අති ධර්මකාරී සත්‍යයක් නිසා මේ ඇතිවෙන නිසංසම් භාවයේ භාවනාවට ප්‍රතිපෝදයක් මේක භාවනාවේ තුළ භාවනා කරන කාලය තුළදී මතුවේ හැකි ගැටලුවක්. නිසා භාවනා කරන්න පටන් ගන්නා විට මෙවැනි අධික වේගීකාරී සත්‍යයක් ඇති වෙනවා නම් සිතේ අසහනකාරී සත්‍යයක් ඇති වෙනවා නම් නැත්නම් සිතේ සංසුන්නිය ලසංසුන් භාවය මොකද අර කලබලකාරී ස්වභාවයකට සිතපත් වීම නිසා පත්‍ය ඇති නිසා මේ සත්‍යන සිත මදාකට ඉතු වෙනවා භාවනාවේ අර භාවනාවට ගන්න අරමුණේ සිත පැවැත්වීමට ඒ අත්පකාරණ ධර්මයක් මෙන්න මේ විදිහට භවනාවේදී විවිධ අරමුණු කරා සිට දුවන එක ජය ගන්නට අපි දැනගන්නට ඕන. දෙවෙනි ජයග්‍රහණය තමයි මේ වේදනා ජයග්‍රහණය තුන්වෙනි එක තමයි තීන මිත්‍ය ජයග්‍රහණය. භාවනා කරන කාලය තුළදී අධික උද්වේගයෙන් යුතුව බලමින් භාවනා කළාට එක වේලාවක් යන විට අර උද්වේගය ක්‍රමයෙන් කීනකට පටන් ගන්නවා. දැක්කෝ උනන්දු අඩු වෙනවා. මකවන්නලාට ගන්නා ලබන වීර්යයෙන් තියෙනවා. මේ ආදී විවිධ හේතු නිසා තමා ප්‍රතිපත්තම සීන නිත්‍යයට යට වෙනවා. නිදිමත සමන්ත දෙන්නට පටන් ගන්නවා. භාවනා කරන යෝගාවචරය. මෙසේ සීන නිත්‍යයට යටදී යටදී සිටියොත් ඉදිරි කියලා සිටියොත් භාවනාවෙන් කවදාවත් සාර්ථක ප්‍රතිඵල ගන්නට බැහැ. සීන නිත්‍යය කියන්නේ නීවරණ ධර්මයක්. ඇත්ත වශයෙන්ම කලේ ධර්මයක්. පාපය පාපකාරී ධර්මයක්. ඒක නිසා මේ භාවනා කරන යෝගාවචයන් දැනගන්නට ඕනේ නිදිමතට යට නොවි භාවනා කරන්නට නිදිමත යාත්‍රාණය කරන්නට ඒ සඳහා මෙසේ පිළිපදින්නට පුළුවන් පළමුවෙන් සමාගයේ සිටට නිදිමත ගතියක් දැනෙනවා නම් වහා මේක දීපත් කරන්න මේ නිදිමත ගතියක් දැනෙනවා නිදිමත ගතියක් දැනෙනවා නිදිමත ගතියක් දැනෙනවා කැමති කෙනෙකුට ඕනේ තියෙන විද්‍යාව තියෙන විද්‍යාව තියෙන විද්‍යාව කියලා දීපත් කරන්නට පුළුවන් මේකෙන් මේකෙන් මේකෙන් දීපත් කරගන්න එහෙම සීපත් කරන විට විනාඩියක් දෙකක් පමණ වේලා සීපත් කරන විට නිදිමත නැති වී යන්නත් පුළුවන්. අන්න ඒ විදිහට නැවත මූලික කර්මස්ථානයේ සිට මෙහෙරමින් භවනාදී නිරතවන්නට පුළුවන්කම ලැබෙනවා. මෙසේ කටයුතු කිරීම තුළින් නිදිමත නැති කරගන්නට බැරි නම් ඉතාමත් මතකදී වෙනහැලි ඉරිය ඉරණ ඉදිරිය යන තේ කාස්වාස් ගන්නවා. ආ මේ ආ වායු ආස්වාස් වායු ගන්නවා. උස්ම ගන්නවා. පපුව පෙනහැලි කිරීම යන දෙයක් සම්පූර්ණයෙන් අරගෙන හුස්ම පිට නොකර සිටීමට පුළුවන් කාලය දක්වාම බුද්ධිත් හුස්ම පිට නොකර සිටිනවා. මේක ශරීරයේ කිසිේ ශරීරක ධර්මයක් නෙවෙයි. මේක කිසිේ ශරීරාංගයේ ශරීර සෞඛ්‍යයට බාධා කර ධර්මයක් නෙවෙයි. මෙසේ හුස්ම අරගෙන හුස්ම පිට නොකර ඉන්න පුළුවන් වේලාවක් ඉඳියාට පසුව බැරිම අවස්ථාවක් වෙනකොට හුස්ම පිට කරනවා. දුෂ්ම පිටසලක් දුෂ්ම දක්නට ඉන්න අධිඥානියක් කොත් කැමති වේලාවක් ඉන්න පුළුවන් කියන වේලාවක්. මේ විදිහට සිතුම් පාරක් කරන විට අර නිදිමත සමාධියෙන් ඈත් යනවා සමාධි පුළුවන්කම වෙනවා නිදිමත ජයග්‍රහණය කරගෙන භාවනාවේ හැදවන්නට. අපි මේවා ගැන විස්තර පසුව කතා කරනවා පචලාන සූත්‍ර වැනි සූත්‍රවලදී බුදු පියාණන් වහන්සේ දීන විද්‍යාව ජය ගන්න ආකාර විස්තර කොට වදාරලා තියෙනවා දීර්ඝ විස්තර මේ ආධුනිකයන්ට පවතින ලබන මේ සර්ව ධර්ම දේශනාවලදී දීර්ඝ විස්තර අපි කතා කරන්න යන්නේ මේ විදිහට දීන විද්‍යාව ජය ගන්නට බැරි වුණා නම් ඉන්නකට තමයි යට වෙනවා නම් කරන්න තියෙන තව එකක් ඉඳගෙන ඉන්නකොට නිදි මත එන්නේ විශේෂයෙන්ම විස්තර දෙන්න කනවලට හේතු වෙලා පිටිනවා ඒ කියලා කිසිම විට ඍතුම දෙයක නිදිමත අපට අතවන්නේ. නිදිමත අප ළඟ දෙක්මන දෙක්මන දෙන්නේ නිසා ඒත් වෙනකින් ඈත්ලා කොන්න ගෙලින් කියාගෙන පිටපත දෙලින් කියාගෙන භාවනා කළොත් එහෙම සමහර විට නිදිමත ගන්න පුළුවන්. මෙහෙම කරනකොට තමයි නිදිමත එනවා. නිදි පිළිකරා බයගනම් වාඩිලා සිටිනාට වැඩිය නිදිමතක් කියලා සිහිපත් කරලා ඉරියව් මාරු කරනවා සම්මන් භාවනාවට පහින්ම පිළිගෙන භාවනාවක් අත්හැරිනවා. එදා පිටක් මම භාවනා කරන ආකාරය කියලා පස්ව තවත් ටිකක් කරුණු කියන්න. එතකොට ඉරියව් මාරු කිරීම තුළිනුත් ඒ කියන්නේ බොහෝ විට නිදිමත එන්නේ වාඩි ආශ්‍රේෂිත නෙවෙයිද එම නිසා ඒ ඉරියව් මාරු කරලා සක්මන් කරමින් භාවනා කරන නැත්නම් හිතගෙන නිදිමත භාවනා කරන දෙයක් නෙවෙයි. මේ ආදී වශයෙන් ඉරියව් මාරු කිරීම තුළිනුත් භාවනාවේ ගණනගෙන මේ ගැටලුකාරී සත්‍ය මේ ගැටලුව निराකරණය කරගන්නට පුළුවන් නිදිමත ජයග්‍රහණය කරගෙන භාවනාව සාර්ථක කරගෙන යන්න පුළුවන්. මේ දක්වා අපි කරුණු දෙකක් ප්‍රකාශ කරේ මේ කරුණු කලාසිත දුවන ඉතක්යන් ජයග්‍රහණය කරන්නේ කොහොමද ඒ වගේම භාවනා කරන විට ඇති වෙන නිදිමත ජය ගන්න ලබන්නේ කෙසේද කියන කාරණා දෙක පිළිබඳව මේ අය විසින් සතේතු කරුණු කීපයක් අපි ප්‍රකාශ කරේ. එසේ භාවනා කරගෙන යන විට ඊළඟට එන ගැටලුව තමයි ශරීරයේ දුක් වේදනා දැනෙන්නට පටන් ගන්නවා. විශේෂයෙන් වාදී භවනා කරලා බලපොරොත්තුක් නැති යෝගාවචරයන්ට නිරන්තරයෙන්ම ශරීරයේ තුලින් නොයෙකුත් දුක් පීඩා ඇතිවන්නට පටන් ගන්නවා. රත් වෙනවා, තද වෙනවා, පිළිවැදෙනවා. නොයෙක් ආකාර දුක් වේදනා වලට තමා බඳුන් වෙනවා. ඉතින් භවනාව සාර්ථක වශයෙන් හැම නිසා ගන්නට නැහැ වෙනවා. මෙහිදී කොහොමද පිළිපැදිය යුත්තේ? තමා භවනා කරගෙන යනවා නොයෙක් ආකාර ශාරීරික දුක් වේදනා දැනෙනවා භවනාව නිසි පරිදි කරන්නට බැහැ. පළමුවෙන් තියෙනවා සාමාන්‍ය වේදනාව දුක් වේදනාව නොසලකා හරින් භාවනා කරන්න පුළුවන්. සුළු සුළු දුක් වේදනා ඇති වෙනවා. ඒවා නොසලකා හරින් මේ ගැන අවධානයක් යොමු නොකොට සමාගයේ භාවනාවේ සමාගයේ සිට පවත්තමින් භාවනා කරන්නට පළමුවෙන් පටන් ගන්නවා. සමහර විට සුළු සුළු දැනෙන දුක් වේදනා ඒ කියන නැති යන හැටි කටයුතු කරන විට මේක මෙහෙම භාවනා කරගෙන යන විට සමහර විට ඒකේ නැති නොවන ටිකක් සද බල දුක් වේදනා දැනෙන්න පටන් ගන්නවා. එන්නේ අර භාවනා කරන ලබන මූලික කර්මස්ථාන අතහැරලා අපි හිතමු ආස්වාස් ආස්වාස් භාවනා කරනයි කියලා අරමුණ ගන්න. නැත්තම් දෙන්නේ නැතිනම් නැත්තම් මම දවස් මනස්කාර මොකක්ද කරනවා. ඒක සාමකාලික නතර කරලා අර වේදනාව දැන ශරීරෙ කොටු පසු නැවත භවනා ආරම්භණයටම සිතපත් කර ගන්නට පුළුවන් කලින් කර කර හිටපු භවනා ආරම්භණයම සිත පවත්වන්නට පුළුවන්කම ලැබෙනවා. මෙසේ කරන විට දුක් වේදනාව ජය ගන්නට බැරි නම් ඊට පස්ව තම ඊටත් දෙවිය දුක් වේදනා දෙන්නට ශාරීරික දුක් වේදනා නිසා භවනා කරන්නට අපහසුයි. එසේ ඒදී විශේෂයෙන්ම විදර්ශනා භාවනාව දියුණු යෝගාවචරයන් විසින් නැත්නම් මේ ප්‍රඥාව දියුණු යෝගාවචරයෙන් යෝගාවචරයන් විසින් පිළිපදියු ආකාරය කියන එක හැම දිනකම කරන්නේ නැහැ. කෙසේ දත් ඒකට වචනයක් දෙකක් ප්‍රකාශ කරන්න අර දුක් වේදනාව ගැන ශරීර කොටස කොටස දෙක සිතින් බලන මෙන්න ඒ දුක් වේදනාව ගැන ශරීර කොටස රූප කොටස රූප කොටස රූප කොටස අපි හිතන උදාහරණයට සංඥා ළඟ දුක් වේදනාව ගැන සංඥා ඒක රූප කොටසක් ඒ වේදනාව නාම ධර්මයක් ඒ අපස්සෝ නාම රූප විස්තර කරනකොට මේ හැටේදී එතකොට මේ වේදනාවද ඊළඟට බලන මෙන්න වේදනාව මෙන්න දුක් වේදනාව මෙන්න දුක් වේදනාව මේක නාමය. ඒ විදිහට වරක් රූපයේ දෙසත් ඊළඟට නාමයේ දෙසත් මාර්ගයෙන් මාර්ගයට බලනවා. සම්මෙන් සංකප්පේ දන්නනෙත් ඒකට දැනෙන්න දෙදරනා මෙන්න රූපයේ දැන වේදනාව දැන රූපයේ මෙන්න වේදනාව නාමයේ මෙන්න රූපයේ මෙන්න නාමයේ මෙන්න රූපයේ මෙන්න නාමයේ නැත්නම් මෙන්න දැනෙක මෙන්න වේදනාව මෙන්න දැනෙක මෙන්න වේදනාව කියලා මාර්ගයෙන් මාර්ගයට මාර්ගයෙන් මාර්ගයට මේ දෙක හොඳට අවබෝධ වෙන ආකාරයෙන් දකිනවා. මේ ධනිත රූප කොටස. මේකේ ඇතිවන වේදනාව නාම කොටස. මේ දෙක පැහැදිලිව වෙන එකක් වශයෙන් අවබෝධනාට පසුව සිටින්න අර නාමයේ රූපයේ වෙන් කරන ධනිතින් වේදනාව වෙන් කරනවා. මෙන්න මේකේ වේදනාව බොහෝ දුරට අඩුවී යන භාවනා කරන්න පුළුවන් ලැබෙනවා. මේක සාමාන්‍යයෙන් මේ ගණේතරන් ප්‍රඥාවක් නැති යෝගාවචරයෙකුට නම් කරන්න පුළුවන්. තවත් ප්‍රඥාව දියුණු යෝගාවචරය පිටිනවන වේදනාව දා ගැනීම සඳහා ඒ වේදනාව දැනෙන ශරීර කොටසට බලපන්න වේදනාව දැස ඊළඟට බලන්නේ වේදනාව දැනෙන දැනෙන ගතියක් තියෙනවා විඥාන ආදී වෙන ස්කන්ධ තියෙනවා ඒ ස්කන්ධ වෙන කලස් පසුවත් වේදනාව දැක ගන්න පුළුවන් ඒවා පසුව විස්තර කරන්න මේ විදිහට වේදනාව දැක ගන්නට බැරි නම් කරන්න තියෙන එකම දේ ශරීරයේ ඉරියව් සීයෙන් යුතුවම සතියෙන් යුතුවම මාර්ගවල ඉඳගෙන ඉන්නකොට දුක් වේදනාවක් දැනෙනවා. කකුල් දෙක නමාගෙන සිටින දුකක් දැනෙනවා. සිංහෙන් යුතුවම දුකක් දැනෙනවා. කකුල දෙක හරිනවා, රිදෙනවා, දෙක හරිනවා, දෙක හරිනවා, දෙක හරිනවා කියලා දෙමින් කකුල දෙක හරිනවා. එතකොට භවනාව කැඩෙන්නේ ඊට පස්ව නැවත භවනාව ආරම්භ වෙන සිතේ පවත්වාගෙන පවත්වාගෙන යනවා. මෙන්න මේ විදිහට කටයුතු කරන විට භවනාවේදී සමුවන මේ වේදනාවකට ගැටලුව ජයගන්නට පුළුවන් වේදනාව ජයග්‍රහණය කරගෙන අපිට භාවනාව සාර්ථකව කරගෙන යන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් කරුණු තුනක් අපි ප්‍රකාශ කරේ. එකක් නොඑක ආකාර සිතිවිලි ගලායන එක, නිදිමතට යටවන එක, ඊට අමතරව මේ දුක් වේදනාව. භාවනා කරනකොට ඊළඟට එන ගැටලුව තමයි ඉන්නේ නීවරණ සමාත අහිත කර වූ පාපකාරී සිටිවිලි ගලාය. මේ නීවරණ ජයග්‍රහණ කරන්නට ඕන. ක්ලේශයන් ජීවන්නට ඕන. සාකාරික වශයෙන් ක්ලේශයන් යටපත් කරන්නට ඕන පුරුදුවන්නට ඕන යෝගාවචනයන් විසින්. නීවරණ ධර්ම හතක් තිබෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද චිත්ත මිත්‍ර උද්ධච්ච කුච්ච විචිකිච්ඡා අරති අවිද්‍යාව කියලා නීවරණ ධර්ම හතක් තිබෙනවා. ඒක පාසල් යන මේ දහස් පාසල් යන ළමයි පවා දන්න කාරණාවක්. ජීවන කරන මොනවද ළඟින් කියුවොත් ඒ පිළිසු දෙනවා. මෙසේ මේ ජීවන ගැන අවබෝධයක් තිබීම නෙවෙයි අපට අවශ්‍ය වන්නේ. භාවනා කරන විට ජීවන ධර්මයන් පිටත බැන නැගුණොත් අන්න ඒක ඒ විලාවේ තේරුම් අරගෙන ඒ සිත මුදා ගැනීමට උත්සාහ ගන්න. ඒකයි අපට අවශ්‍ය. ජීවන ගැන දැනගෙන සිටීම නෙවෙයි. භාවනා කරනකොට කාමච්ඡන්ද නීවරණය පැන්නේ ඉකතම දැම්මට කාමච්ඡන්ද නීවරණයක් ආවා. මේකෙන් මම සිත මුදාගතිය කියලා මුදා ගැනීමට සම්පූර්ණ වෙනවා. බොහෝ විට කාමච්ඡන්ද නීවරණයට සිත යට වුණාට පසු විශේෂයෙන්ම පුදුරත් ජීවිත ගත කරන අයට භාවනාව සම්පූර්ණ එපා වෙනවා. නැත්තම් භාවනාව සාකාලික වශයෙන් නතර කරන්න පිළිවෙනවා. කාමච්ඡන්ද නිසා සමහර විට ඒ සාකාලික වශයෙන් නතර කරපු භාවනාව මාස ගණන් වලට අවුරුදු ගණන් වලට සමාජ අවුරුදු 10ක් 15ක් තිස්සේ නතර කිරීමට සිදු වන ජීවිත කාලයකට සමාජ නතර ගන්න සිදුවෙනවා. කාමච්ඡන්දයේ වශයෙන් භාවනාව මැඩලනවා. අපි භාවනාවෙන් ඈත් කරන ලබන එනිසා කාමච්ඡන්දයක් පිටත භාවනා කරන කාලය තුළ කැමිනත් එහෙම. ඒකට වෙනස් කාලවල තියෙනවා. ජීවිතේ භාවනා කරන කාලේ පරිපාලන කාර්යවල කාමච්ඡන්දයට අනුව කටයුතු කරන්න කියලා නිදහස දෙනවා. භාවනා කරන කාලයේ අනුමත සිතිවිලියට සිතට ගන්න දෙක දෙන්න හොඳ නැහැ. කාමච්ඡන්දයක් ආක්කනන්න මේ ආවේ රාගයක් රාගයක් රාගයක් කාමච්ඡන්දයක් කාමච්ඡන්දයක් කාමච්ඡන්දයක් දෙක මෙහෙම කරන්න. රාග සිතිවිල්ලක් කියන එක අකුසලයක්. රාග සිතිවිල්ලක් රාග සිතිවිල්ලක් කියලා මෙහෙම කරන එක කුසලයක්. ඒක නිසා අර අකුසල් සහ කුසල් කියන සිතුවිලි දෙකම එකවර සිදුවන එකවර ඇතිවන්නේ අර අකුසල් සිත කුසල් සිතින් අපි ඈතට වීස් කරන සිතේ නිමීමේදී එමෙන්සා රාගක සීල භාවනා කරන කාලය තුළ පැමිණියොත් ඉතතරින් නැගී සිටිය වහානයක මෙහෙම කරලා ඒකෙන් සිත මුදා ගැනීමට යෝගාවචරය දක්ෂ වන්නට ඕනේ. ඊආපාදේ සාහිත්‍යයේදී සමානව සුදු දේවල්, තරහට එන දෙන දේවල්, සමාජයේ තරහකාරයන් භාවනාව තුළදී සිහිපත් වෙනවා. නැත්නම් භාවනාව තුළින්ම නොසතුටක් ඇති කර දෙනවා. මේ තරහට ඇති වුණාට පස්සෙ භාවනාව සිහිය යනවා නැත්නම් භාවනාවට බාධාවක් වෙනවා. එමෙසා තරහිතක් ආවට පසුවත් වහාන ජීවත් කරන භාවනා කරන කාලය තුළදී මෙන්න තරහිතක් තරහිතක් තරහිතක් කියලා සදෝසන් වාචිත්තං සදෝසන් කියන පජානාති කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙන්නම් කොට වදාළා. ඒක නිසා හේතු සහගත සිතක් තරහිතක් ආපදමම භාවනා කරන කාලය තුළදී මහාසමනී කරන තරහිතක් තරහිතක් තරහිතක් කියලා තරහිතෙන් සිත ඈත් කරගෙන භාවනා ආරම්භණයෙන් නැවත නැවත සිත දීපත් කරන්නට ඕන. ඊළඟ ජීවන ධර්මයේ ජීන මිත්‍යේ මාර්ග පරිදි වගේ නැති දෙයක් නැවත කරනවා කියන්නේ. ඊළඟට විචිකිච්ඡා උද්දච්ච කුච්ච නිවන් දෙක. ඉත නසන්තන් භාවය ගැන අපි බලමු. මෙන්න කියව එනකට ඉතේ කුච්ච කරකෝ පාපයන් ගැන සිතා පස්තවෙන කෝ නොකරන ලද කුසල් ගැන සිතා පස්තවෙන එක ජීවන ධර්මයක්. අනේ අපිට මෙච්චර කාල භාවනා කරගන්න ලැබුණේ නැහැ නේද? අපේ ජීවිතේ ලැබුණ කාලයක් ගත වුණා නේද? අපරාධේ තරුණ කාලේ භවනාදී යොමු කරන්න තිබුණා නේද? මේ වෙන්නේ ඊට ආකාර සිතිවිලි වෙනවා ඒවා කුක්කුච්ච නීවරණ දායකන ධර්ම. එමෙන්සා මේ ඊවර්ණයේ සිත තුළින් දැනගන්නවා නම් වහාම සිත හිංහාත් කරගන්න ඕනේ. මෙතෙක් කරන්නට බැරි වූ කුසල ගැන පොතේ සිටුවක් ඒක පිළියමක් නෙවෙයි. මෙතෙක් සිදුවී ඇති අකුසල් ගැන පොතේ සිට සිතා දුක් වූවත් ඒකත් ඒකට ප්‍රතිකර්මයක් නෙවෙයි. එමෙන්සා මේ දක්වා යන්තා කපුසල් සිදු වෙන මේ ඔක්කොම අමතක කරන නැවතම ඒවා කුසල් සිදු කරන්නේ ඒවා අධිෂ්ඨානයක් කරගන්න. මෙතෙක් සිදු කරන්නේ නැහැ කිය කුසල් තියෙනවා. ඔව් මෙතෙක් කර්මක සිදු කරන්නේ බැරිනම් දැන්වත් මම මේ කුසල් සිදු කරනවා කියලා ඉතින් දැඩි කරගන්නවා අධිෂ්ඨානය පිළිබඳ කරගෙන. මේ කටයුතු කරනකොට අර ජීවනයේ සිට මුදා ගන්නට පුළුවන් භවනා කරන කාලය තුල මෙවැනි උපුච්ච උද්දච්ච කුච්ච නිවරණේ පැමිණියොත්යෙන් උද්දච්ච කියන්නේ සිතේ ක්‍රියා මේ ගැන අපි කලින් කතා කළා. එතකොට මේ නිවරණේ අයින් කරගන්නට පුළුවන් වෙනවා. ඊළඟ නිවන ධර්මයේ තමයි භවනාවේදී පරිපෝධ කරවත්යෙන් ගැටලුවක් වශයෙන් මතුවෙන පිටිකිච්ඡා නිවරණේ සැක පහළවන්නට පටන් ගන්නවා. මේ සැක පහළන ස්ථාන අසක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තියෙන විචිකිච්ඡාව උපදින ස්ථාන අටක්. සත්තර සංකතයේ කිච්චේ ධම්මේ සංකතයේ කිච්චේ සංකේ සංකතයේ කිච්චේ කියලා දැන් තුනක් තියෙනවා. බුදුහාමුදුරු කෙනේ ධම්මේ කෙනේ සංඝයා කෙනේ දැක පහල වෙනා මේවා මේ යොදිතද බොහෝ විට ඇති නොවන ධර්මයි. උප්පන්තේ සංකතයේ කිච්චේ අපරන්තේ සංකතයේ කිච්චේ උප්පාපරන්තේ සංකතයේ කිච්චේ කියලා තවත් කොටස් තුනක් තියෙනවා. අතීත බව ගැන සැකය තියෙනවා අනාගත බව ගැන සැකය තියෙනවා අතීත අනාගත බව දෙක ගැන සැකය තියෙනවා මේ සකස් නිමායේ සිතුල විතර විතර විතර ඇතිවෙනවා කියනවා. ඊළඟට විදප්පච්චේත පටිච්චසමුප්පාදේ සම්මේතු සංකතේ ඉතිසිදී මේ පටිච්චසමුප්පාද ධර්මයන් ගැන දක්වලා වෙනවා. මේකත් විතරම විශේෂයෙන්ම මේ ප්‍රඥාව නැති යෝගාවචනගේ සිතුල ඇති නොවන කටයක්. ඒකනේ සම්මාදිට ආය සංකේතී විදිහටදී මේ කරන ලබන භාවනාව ගැන ශික්ෂාව කියන්නේ අතිශීලී ශික්ෂා ප්‍රඥා කියන ශික්ෂා ත්‍රය ගැන දැක්කයදවන්න පුළුවන්. අපි මේ කරන ලබන භාවනාව තමයි හරිද? ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන්. මේ ආදී වශයෙන් විවිධ සැක භාවනා කරන විට ඇතිවන්නට පුළුවන් විශේෂයෙන්ම තමා කරන ලබන භාවනාව ගැන. මේ මතක තබා ගන්න අපි මේ ඉතිරි දේශනා කරන්නේ මේ දේශනා කරන්නේ ඒ වගේම භාවනා උපදෙස් දෙන්නේ ගතානුගතික අදහස් සම්ප්‍රදායික අදහස් මත පිළිදලා නෙවෙයි ප්‍රවිදිත මාර්ගය වෙන පොත්පත් ඉස්සමත තබාගෙන නෙවෙයි ප්‍රායෝගික පදවතකට දැන දීලා එවැනි භාවනා කරන කියන විට එවැනි භාවනා කරන කියලා දෙන විට සම්මාන දෙනකොට බොහෝ විට සැකයට වඩින්න පුළුවන් මේවා හරියද මේවා වැරදිද කියලා. කළා කරන දඩුවාට පස්සේ වැරදි වැරදිද කියන එක සමාජම තේරුම් ගන්න පුළුවන්කම් තිබෙනවා. ඒකේ තියෙන ඉස්සක් ඇතුළත ඒක විචිකිච්ඡා නිවර්තනයක් සික්ඛාය අන්ත දෙකකින්දී සික්ඛාවක් පිළිබඳ ඉස්සක් ඇති වෙනවා. මේක භවනාවට ගැටලුකාරී වන්නේ පරිපෝධකාරී ධර්මයක්. මේකින් සිට උදා ගන්නට ඕනේ. ඊළඟට තමයි නිවර්ණය අරතිය මේකෙදී සෑම කෙනෙක්ම දතේතුම නිවර්ණය කොච්චර උගත් අයෙක් වුණත් අරතිය කියන්නේ සතියට ප්‍රතිවිරුද්ධ ධර්මය. අර සතිය කියන්නේ සතත, අරතිය කියන්නේ නොසතත, නොකමැත්ත, අප්‍රසාදය වචනයක් එක අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. භාවනා කරන විට භාවනාව පිළිබඳ නොසතතක් ඇතිවන්නට පුළුවන්. නොකමැත්තක් ඇතිවන්නට පුළුවන්. විශේෂයෙන් භාවනාවේ සාතර ප්‍රතිඵල නෙලා ගන්නට අපෝසත්න යෝගාවචරයන් මේ ඇති වෙනවා. එක කාලයක් භාවනා කරනවා සමහරට මාස ගාණක් අනේ මගේ සිතේ සමාධියක්වත් නැහැ මට මෙතෙක් භාවනා කළා කිසිම ප්‍රයෝජනයක් ගන්නට ඉතින් භාවනාවෙන් සතුටක් ඇති වෙනවා අරතියක් ඇති වෙනවා මේ අරතිය දිගන තාක්කල් භාවනාවෙන් සාර්ථකත්වයක් ගන්නට භාවනාවට සිත් කර ඉතාමත්ම අවශ්‍ය ධර්මයක් තමයි ප්‍රීතිය සිත සතුට වෙන්නේ ප්‍රීති සම්පූර්ණ වෙන්නේ මේ අය වචනයක් කළේ සම්බොච්චංග ධර්මවල විස්තර කරන විට බොච්චංග ධර්මය කියන පිටිසම් බොච්චංගේ කියලා. ඊමන් ගෑමට අවශ්‍ය අංග කියනයි බොච්චංග කියන්නේ. ඒක උසස් ප්‍රීතිය. ඒකට පටලෙන් ගන්නේ තමයි මේ අරදු. එමෙනිසා භවනා තුළින් මෙවැනි නොසුපදක් මෙවැනි අරතියක් මෙවැනි අප්‍රසාදයක් මෙවැනි දුක නැත්තම් හිත තුළ ජනිත වෙනවා නම් තේරුම් ගන්න ඕනේ මේක මගේ යහපතට ඇතිවෙච්ච එකක් නෙවෙයි මගේ භවනා නැති කිරීමට මාව පිළිහෙලා දීමට ඇතු ධර්මයක් මේක මගේ හිත මුදා ගන්නට ඕනේ කියලා අර්ථයෙන් හිත මුදා ගන්නට ඕනේ අර්ථයෙන් ජය ගන්නට ඕනේ සතුට ප්‍රමෝදයේ හිත තුළ ඇති කර ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ විඤ්ඤේ මනස කායෝපසංගතේ මත්සත්කායෝ සුඛං වේදී සතිනෝ චිත්තං සමාධියති සමාධිතෝ චතකෝ සම්පජානති කියලා දීති මනස දීති වූ මනසක් ඇති කෙනෙකුටම කායෝ පස්සම්ලේ කය සංසිඳෙනවා. පස්සක්ද කායෝ කය සංසිඳනාට පස්සේ සුඛං වේදී සුඛයක් දැකෙනවා. සුඛිනෝ චිත්තං සමාධියේ සුඛේ තුනේ චිත්ත සමාධිමත් භාවයට පත් සමාහිතව සමාධිමත් වෙන්නේ යුතුව බලන විට ඇත්තේ ඇත්තටියෙන් දකින්නට පුළුවන් වෙනවා. මේකයි භවනාවේ අනුකූපතාවේ ප්‍රතිපදාව. එබැවින් සමාගයේ චිත තුළ අරතියක් පැනෙනවා නම් ලසතුටක් පැනෙනවා වහාම ලසතුට අයින් කරගන්නට ඕන. අයින් කරගෙන චිත ප්‍රබෝධමත් භාවයට චිත සතුටටපත් කරගන්නට ඕනේ. කොහොමද චිත සතුටටපත් කරගන්නේ? චිත සතුටටපත් කරන භාවනා අරමුණ තියෙනවා. සමහර කෙනෙකුට බුදුබණ සිහිපත් කරනකොට චිත්ත සතුටටපත් වෙනවා. සමහර කෙනෙකුට සහන් ගුණ, සමහර කෙනෙකුට සංග ගුණ, සමහර තවත් යෝගාවචිරුට මේ මෛත්‍රී වැනි භාවනා. මෙවැනි චිත්ත සතුට කරන භාවනා ආරම්භණයක චිත්ත පවත්වන්නට පුරුදුවන්නට ඕනේ යෝගාවචරයන් විශේෂයෙන්ම අරතිය පැන නැගෙන්නේ. මතක තබා ගත යුතු කරුණක් පිළිගන්නේ සිත නොසතුටට පත් වුණාට පසු භවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්න ඕන නම් සිත සතුට ගන්න ඕන පළවෙනි කාරණය. සිත සීන විද්‍යට නිදිමත දෙයක් වුණාට පසුව සිත උද්වේගයකට සිත උද්වේගකාරී තත්ත්වයක් සිත තුළ ජනිත කර ගන්න ඕන දීර්ඝය සිත තුළ ඇති කර ගන්න ඕන දෙවෙනි කාරණය. අධික වීර්යයක් සිදට ඇතිලා සිට නොසන්සුන් භාවයට පත්වන විට වීර්යය අඩු කරගන්නට දැනගන්න ඕන යෝගාවචරය ඒක තුන්වෙනි දැනගත යුතුයි. සිත නැදපත් පවත්වාගෙන යාමට හැකි අවස්ථාවේදී භාවනාවෙන් හොඳට භාවනා කරන්න පුළුවන් වන අවස්ථාවේදී සිත නැදපත් පවත්වාගෙන යන්නට දැනගන්න ඕන. නැවත කියනවා සිත සකසන ප්‍රඥාට පස්ස සිත සතුට ගන්න යෝන භාවනා කරන යෝගාචරය. නැත්නම් සාර්ථක ප්‍රතිඵල ගන්න බැහැ. සිත නසංසම් වී දීර්ඝ අධික වූ විට සිත සංසම් කරගන්න ඕන අධික දීර්ඝ මහා ප්‍රමාණවත් සම්මත අඩු කරගන්න ඕන. ඒ වගේම සිත නිස්මත දෙයට වෙලා වීර්ය අඩු වෙන අලසතාවයට පත් වුණාට පසු හිත වීර්යවත් කරන්න ඕන උද්‍යෝගමත් කරන්න ඕන හිත සුබෝධමත් කරන්න ඕන ඒකත් දැනගන්න උත්තමතාව කියන හිත උපේක්ෂිතව මෙලපත් පවත්වාගෙන යන පුළුවන් භවනා සාර්ථකත්ව පවත්වාගෙන යන්නත් පුළුවන් ඒ විදිහේ මෙතනත් මෙතනත් දෙකම පවත්වාගෙන යන්නද දැනගන්න ඕන මේ කර්ම හතරේ දීර්ඝ කටයුතු කරන යෝගාවචරයට ප්‍රශ්න සාධක ප්‍රතිඵල ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අරතිය ජයගත යුතුයි. මේ ජීවනය ජයගන්නට ඕන. ඊළඟ ජීවනය අවිද්‍යාව නිවරණය. මේක ජයගත යුතු ආකාරය ගැන මීහාට දැක් කරන ඒවා කිසිසේක ප්‍රයෝජනවත් වන්නේ නිෂ්කල කතාවක් වෙනවා. අවිද්‍යාව ජයගත යුතු ආකාරය අපි පසුවට විස්තර කරනවා විශේෂ විදර්ශනා භාවනා විස්තර කරන අවස්ථාවලදී. දැන් මේ දක්වන්නේ ප්‍රකාශ කළේ භාවනාව තුළදී මතුවන පරිපෝධ කර ගන්න කවරේද ඒ පරිපෝධ කර ගන්නගේ සිට මදාගත යුත්තේ කෙසේද? භාවනා හිතකරු ධර්ම මොනවද? ඒ සක්පාය ධර්ම කෙසේ ලං කරගත යුතුද? නැත්නම් පරිපෝධ කර ගන්නගේ සිට ඈත් කරගෙන සක්පාය හිතකරු ධර්ම සඳහා කරගත යුතුයි කියන එක පළමුවෙන් අපි ප්‍රකාශ කරේ. ඊළඟට අපි පින්නම් කලේ භාවනා කරන යන විදිහ දැනගන්න හැකි ගැටලු මේ ගැටලු ජයගන්නේ කොහොමද කියලා. ඒකේ විශේෂයෙන්ම ජයග්‍රහණය කළ යුතු කරුණු හතරක් ගැන ප්‍රකාශ කළේ පිටස්ස ජයග්‍රහණය කරන්න ඕනේ සිත නොයෙක් කරුණු කළා දුවන එක නතර කරගෙන භාවනා ආරම්භණය සිට පිළිගන්න උත්සාහ ගන්න ඕනේ. සිත නිමත කියන්නේ ජයග්‍රහණය දීන විශ්ේ ජයග්‍රහණය ඕන. දුක් වේදනාව ගැන මන අභිමතියමක දුක් වේදනාව ජයග්‍රහණය ඕන. ඊළඟට එළියේ කියන ජය ගන්නට ඕන විශේෂයෙන්ම සත්‍ය ජීවන දර්ශන යට කරන් භාවනා කරන්නට ඕන. ලෝභ දෝෂ හිංසා මාන වේ අපසත්‍ය ධර්ම භාවනාවට අතිශයින්ම පරිපෝෂක ධර්ම බව තේරුම් අරගෙන ඒවා සිත තුළ අතුරු වෙනවිට මේක අවබෝධ කරගෙන ඒකෙන් සිත පුදා ගැනීමට උත්සුක වන්නට ඕන. මේ දක්වා කියපු ධර්මයේ ඊටම සරල සාරාංශය කියන්නේ මම හිතනවා මේ කරුණික දැනට ප්‍රමාණවත්ය මේක වැඩි දේශනා කළොත් එහෙම මෙහැගේ සහන් ශක්තියට එක් වරතු නොදෙන්නට පුළුවන් ඒක කාරණා ධාර්මණය කර ගැනීමේ ශක්තිය සමහර විට මදවන්නට පුළුවන්කම නිසා දැන් මේ විදු දේශනාව මෙතන අභිනව කරන ඊට පස්සේ දැන් භාවනාව කිරීමට ප්‍රතිමේ පූර්ව කුචිත බඩේතේ ඒ පූර්ව කුචිත කරන නියය පකවනාවේ නිරත කරන ඊට පස්ව කැමැතියට පෞද්ගලික වශයෙන් අර ඉහළ සංසාලාවට පැමිණ අපගේ පකවනා උපදෙස් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි පස්චාන ලබන ඉඳා අලුත් සෞඛ්‍ය දෙපාරන අවුරුද්දට මොකක්ද එකක් කියන ඒ නිසා ඒ දමහනා පස්චාන දෙන පවත්තන සැකවන්නේ අවුරුද්දෙන් පස්සේ 19 ඉඳලා දෙන්ද්‍රාදා ඉඳලා සෑම දෙන්ද්‍රාදා දිනකම මෙතන උදේ අතමාර ඉඳලා පන්ති පවත්වනවා. ඒ කියන්නේ අලුත් වේලාවෙන් අතමාරේ කලින් පැමිණ තින්නත් නේකාලා වැරලා පිළිස්ත කිරීමේ තාමත් අවශ්‍යයි අතමාරට හරියට පන්තිය පටන් ගත යුතුයි අතමාරටම දේශනා පටන් ගත යුතු නිසා කාලේ අපේ යමනට අපට කාලයක් නැහැ. හොඳයි දැන් එහෙනම් අපි පූර්ණ කුද්ධ කරන පහතෙන් වාදින්නද භාවනා කරන සුදුසු ආකාරයෙන් පහතෙන් වාදින්න